අරුණ මහත්මයාට තව ප්‍රශ්නයක් තියෙද අහන්න? තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේක ගිය සතියේ අහපු ප්‍රශ්නයක්. ඔව්. ගිය සතියේ YouTube එකෙන් අහපු ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ කිව්වා මේ සතියේ අහන්න කියලා. ඔව්. ඒකේ තියෙන්නේ අපේ ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ උපත විපත දක්නා නුවණ පරසිට දක්නා නුවණ ලබාගත්තේ ආනාපාන සති භාවනාව වැඩිමෙන්ද? තෙරුවන් සරණයි. ආනාපාන සති භාවනාව තමයි මූල කර්මස්ථානයේ හැටියට සියලුම බෝසත්වරු පරිහරණය කරන්නේ. එතකොට ආනාපාන සතියෙම එතනට යා යුතුයි කියලා නියමයක් නැහැ. දැන් අන් අයගේ සිත් දකින්නට පරචිත්ත විඥානනය කියන අභිඥාව උපදවා ගන්නට ඕන ඊළඟට උපදින මැරෙන සත්වයන් දකින්නට දිබ්බ චක්කු කියන අභිඥාව උපදවා ගන්න. ඒතර ඒවා දිබ්බ චක්කු ඥාන, පරචිත්ත විඥාන ඥාන කියලා හඳුන්වන ඥාන කියලා කියන්නේ ඒ පිළිබඳ විශේෂ ඥාන. එතකොට මේ විශේෂ ඥානය ඇති කරගන්නට පාදක ධර්මයේ තමයි චතුර්ථ ධානය උපදවාගෙන තියෙන්නට ඕන. එතකොට චතුර්ථ ධානය දක්වා ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධානය දක්වා යම් කෙනෙකුට යන්න තමන්ට ප්‍රිය තමන් වඩා සසරේ පුහුණු කරලා තියෙන කමඨහනක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමහර කෙනෙකුට කසින වගේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සම්මා සම්බුදු බුද්ධත්වයේ සඳහා ක්‍රියාත්මක වෙන උතුමන් මහබෝසත්තුරු හැම විටම ආනාපාන සතිය පාදක කරගන්න බව තමයි දැක්වෙන්නේ. ඒකටත් හේතු තියෙනවා ආස්වාස් ප්‍රස්වාස කියලා කියන්නේ මේ වායු වායුව. එතකොට වායුව සමස්ත විශ්වයත් එක්කලා සම්බන්ධ වෙච්ච ධර්මයක්. එතකොට අර සමස්තයේ තියෙන අන්තර් සම්බන්ධතාවය අවබෝධ කරගන්නට මහබෝසත්වරයෙකුට ඒ වායුව මූලික කොටගෙන මනස වර්ධනය කිරීම විශේෂයෙන් උපකාරක ධර්මයක් වෙනවා. එහෙම නැත්නම් පරචිත්ත විඥානය සහ දිබ්බ චක්කු ඥානය උපදවා ගන්න ආනාපාන සතියෙම යා යුතුයි කියලා නියමයක් නැහැ. කසිනාදී අමතර සමත භාවනාවකින් හෝ අවශ්‍ය වෙන්නේ චතුර්ථ ධානය උපදවාගෙන තිබීමයි. චතුර්ථ ධාන පාදක කොටගෙන තමයි ඒ කියන සුවිශේෂ ඥානයන් උපදවන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ ඒක පැහැදිලි. එහෙනම් නවතිනවා. දැන් ප්‍රශ්න අහන්න ඉන්නවා